දැන් මේකේ ඒගොල්ලෝ එකඟ වෙලා තියෙනවා ශ්‍රී ලංකා අධිකරණ යාන්ත්‍රණයේ බලයන් ක්‍රියාත්මක කරන. ඒකයි සහභාගීත්වය විතරයි. සහභාගීත්වයේ නිරීක්ෂකයෝ වෙන්න පුළුවන්, තාක්ෂණික සහාය වෙන්න පුළුවන්, නීතිමය සහාය වෙන්න පුළුවන්. ඒ කියන්නේ මෙච්චර මේ ඉදිරි මේ තියෙන යෝජනා 19 මේ ක්‍රියාත්මක කරන්නේ ශ්‍රී ලංකා රජයත් එක්ක සාකච්ඡා කරලා රජයේ එකකතාවය. ඒතකොට අපි තමයි තීන්දුව කරන්නේ මොකද්ද සහභාගීත්වය කොයි විදියට. රජයක් වශයෙන් අපි ප්‍රතිපත්තිමේ තීන්දුවක් ගන්න. ඒ තීන්දුව ගත්තාම ඒකට අවශ්‍ය විදියට අපි බලනවා නීතිමය නීතිය වෙනස්කම් කරන්නට මොනවා හරි සංශෝධන ගේන්න ඕනද කියලා. ශ්‍රී ලාංකීය නීතිය යටතේ තමයි සියලු දේවල් සිදුවෙන්නේ. මේක මේක ඔක්කොම කළා ඉවර වෙනකොට අවුරුද්දක් අමාරක් යයි. මේක දවසෙන් දෙකෙන් කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. බැලලා මේවට වෙනම කට්ටියපත් කරලා මේවා මේ අංශ වලට දාලා නීති උපදේශකෙන් හම්බ වෙලා